සහෝදරියට පුණ්‍යානුමෝදනා කරමින් නිර්වාණ අවබෝධය පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව ඒ වගේම සුජීවත්ව සිටින සියලු දෙනාටත් දේශකයන්න් වහන්සේ ඇතුළු සැමටත් නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ සහ නිර්වාණ අවබෝධයේ ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ. ඒ පින්වත්තුන් විසින් අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට යෙදුනේ අංගුත්තර නිකායේ දසක නිපාතේහි ආකංක වර්ගයේහි දැක්වෙන තයෝ ධම්ම සූත්‍රය මුල් කොටගෙන අද ධර්ම දේශනාව සිදු කරන හැටියට මේ තයෝ ධම්ම සූත්‍රයේහි බුදුරජාණන් වහන්සේ දහම් කරුණු තුන බැගින් කොටස් 10ක් දේශනා කරන ලද සූත්‍රයක්. ඒතර කාරණා වශයෙන් ගත්තාම කරුණු 30ක් තියෙනවා. කරුණු තුන බැගින් දේශනා කරලා තියෙන නිසා මේ සූත්‍ර දේශනාව තයෝ ධම්ම කියලා හඳුන්වනවා. එතකොට කරුණු තුන බැගින් කොටස් 10ක් දේශනා කරලා තියෙන නිසා තමයි අංගුත්තර නිකායේ දසක නිපාතයට මේ සූත්‍ර දේශනාව ඇතුළත් කරලා දක්වලා තියෙන්නේ. එහිදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා තයෝ මේ භික්කවේ ධම්මා ලෝකේ නසං විජ්ජෙය්‍යුං න තථාගතෝ ලෝකේ uppajjeya arahං සම්මා සම්බුද්ධ. මහණෙනි ධර්ම තුනක් මේ ලෝකයේහි විද්‍යමාන නොවේයි නම් ප්‍රකට නොවේයි නම් සම්මා සම්බුදුවරයෙක් මේ ලෝකේ පහළ වෙන්නේ නැහැ. ඒ වගේම න තථාගතක් ප්‍රවේදිතෝ ධම්ම විනයෝ ලෝකේ දිප්පෙය්‍ය. ඒ කරුණු තුන මේ ලෝකෙහි විද්‍යමාන වෙන්නේ නැතිනම් බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ධර්ම විනය මේ ලෝකෙහි බැබලීමටපත් වෙන්නේ නැහැ. කතමේ තයෝ මොකක්ද ඒ බුදුවරයෙකුගේ උත්පත්තියට තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ධර්ම විනය ලෝකේ බැබලීමට හේතු වෙන කාරණා තුන කුමක්ද? ජාතිච්ච, ජරාච්ච, මරණංච. ජාති, ජරා, මරණ කියන මේ කරුණු තුන තමයි සම්මා සම්බුදුවරයෙකුගේ ලෝ පහළ වීමටත් ඒ වගේම ඒ තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කොටගෙන ලොවට දේශනා කරන ධර්ම විනය ලෝකේ බැබලීමටපත් වෙන්නටත් හේතු වෙන්නේ ජාති ජරා මරණ කියන මේ කරුණු තුනයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට සත්වයින්ගේ ඉපදීම ඊළඟට ජරාව කියලා කියන්නේ වයස්ගත වීම. එහෙම නැත්නම් අනුක්‍රමයෙන් පරණ වීම, දි รา පත් වීම. ඊළඟට මරණංච අභාව ප්‍රාප්ත වීම. හට ගැනීම ඒ වගේම විපරිණාමයට පත් වෙමින් අනුක්‍රමයෙන් දි รา පත් වීම ඊළඟට අභාව ප්‍රාප්ත වීම. මේ සංස්කාර ධර්මයන්ගේ මේ ගති ලක්ෂණ තුන විද්‍යමාන නොවේ නම් ඒ වගේම අපි සත්වයක් පුද්ගලයෙක් හැටියට හඳුනාගෙන සිටින මේ පංචස්කන්ධයන්හි ඉපදීම ඒ වගේම දි รา පත් වීම අභව ප්‍රාප්ත වීම කියන මේ කාරණා තුන ලෝකේ ප්‍රකට නොවේ නම් සම්මා සම්බුදුවරු ලෝකේහි පහළ වෙන්නේ නැහැ කියන බව තථාගතයන් වහන්සේ දේශනා කරා. ඒ වගේම සම්මා සම්බුදුවරු විසින් අවබෝධ කරගෙන ලොවට දේශනා කරන ධර්ම විනය ලෝකේ බැබලීමටපත් වෙන්නේ නැහැ මේ කාරණා තුන නැතිනම්. එතකොට කුමක් නිසාද මෙහෙම දේශනාවක් කරන්නේ? වෙනතුනි තථාගතයන් වහන්සේ දක්වනවා උන්වහන්සේ බෝසත් අවදීදී කල්පනා කරන්නට යෙදුනා සත්වයින් මේ ජාති ජරා මරණ ආදියෙන් නිරන්තරයෙන් පීඩාවටපත් වෙනවා පිළීමටපත් වෙනවා මේ විදිහට පීඩා විඳින්නා වූ මේ සත්වයින්ට එන් එයින් මිදෙන්නට ක්‍රමයක් නැද්ද ඒ පීඩාවෙන් නිදහස් වෙන ක්‍රමයක් නැද්ද කියලා බෝසත් අවදීයේදී බෝසතාණන් වහන්සේ කල්පනා කරලා බලනවා එහෙම කල්පනා කරලා බලනකොට බෝසතාණන් වහන්සේ දකිනවා මේ ජාති ජරා මරණ නිකම්ම හට ගන්නව නෙමේ මේ සත් මේ පංචස්කන්ධයේ හට ගැනීම නිසායි මේ ගැටලුව ඇති වෙන්නේ. හට ගැනීම නිසායි එහෙම නැත්නම් භවය නිසායි ජාතිය ඇති වෙන්නේ. ජාතිය නිසායි ජරා මරණ ඇති වෙන්නේ. එහෙනම් භවය ඇති වෙන්නේ කුමක් නිසාද? එතනදි තථාගතයන් වහන්සේ දකිනවා මේ භවය ඇති වෙන්නේ තණ්හා උපාදානය නිසායි. ඒ තණ්හා උපාදානය ඇති වෙන්නේ කුමක් නිසාද? තෘෂ්ණාව නිසායි. තෘෂ්ණාව ඇති වෙන්නේ කොවක් නිසාද? අවිද්‍යාව නිසායි. මේ විදිහට අනුක්‍රමයෙන් මේ පටිච්ච සමුප්පාද ධර්මයේහි ක්‍රියාකාරීත්වය තථාගතයන් වහන්සේ දකිනවා. එසේ දකින්නා වූ මහබෝසතාණන් වහන්සේ අවිද්‍යාව දුරු කළොත් පමණයි මේ සංසාර ප්‍රවෘත්තිය නිමා කරන්නට පුළුවන් වෙන්නේ. එහෙම වුණොත් පමණයි ජාතිය අහෝසි කරන්නට පුළුවන් වෙන්නේ. ජාතිය හොසි කළොත් පමණයි ජරා මරණ දුරු කරන්නට පුළුවන් වෙන්නේ කියන බව අවබෝධ කරගෙන අවිද්‍යාව දුරු කරන මඟක් උන්වහන්සේ සොයමින් ඒ මඟ පුරුදු පුහුණු කරනවා. එතකොට ඒ අවිද්‍යාව දුරු කරන්නේ කෙසේද? ආර්ය ශ්‍රාංක මාර්ගයෙන් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප ආදී මේ අංග 8කින් යුක්තව දේශනා කළ ආර්ය මාර්ගයෙන් තමයි ඒ අවිද්‍යාව දුරු කළ හැක්කේ. මේ කරුණු තේරුම් අරගෙන උන්වහන්සේ අනන්ත සසරෙහි ඒ අවිද්‍යාව දුරු කිරීම පිණිස ආරෂ්ඨාංක මාර්ගයේ ප්‍රගුණ කරමින් අවසන් භවයේදී ඒ ආරෂ්ඨාංක මාර්ගයේහි පරිසමාප්තියට පැමිණෙමින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා දුක දුකට හේතුව ඒ දුක නැති කිරීම සහ දුක් නැති කරන්නා වූ මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍යය ඒ ධහම අවබෝධ කරගෙන ඒ සඳහා කෙසේ පිළිපැදිය යුතුද මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම සඳහා කෙසේ පිළිපැදිය යුතුද කියන ආරෂ්ඨාංක මාර්ගය ලොවට දේශනා කරනවා. එතන මේක තමයි ධර්මය සහ විනය කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ පහළවීම ලොවට සිද්ධ වෙන්නේ අර ජාති ජරා මරණයෙන් සත්වයින් මුදවන්නට කුමක් කළ යුතුද කියලා සොයන බලන ආර්ය පරයෂණය නිසයි. ඒ බඳු ගැටලුවක් ලෝකේ නැතිනම් දුකින් මුදවන්නට ඒ දුක් නැති කරන්නට යම්කිසි උත්සාහයක් දැරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම උත්සාහයක් දරන්නට අවශ්‍ය නැතිනම් ලෝකේ සම්මා සම්බුදු කෙනෙක් පහළ වීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙලා ලොවට ඒ තථාගත ධර්මය දේශනා කළා වුණත් ඒ තථාගත ධර්මය ලෝකෙහි බැබලීමටපත් වෙන්නේ මොකද ඉපදීමක් දිරීමක් මරණයක් නැතිනම් ඒන් නිදහස් වීමේ මඟ අර්ථවත් නොවන නිසා මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය ආරම්භයේදීම පැහැදිලි කරනවා මහණෙනි සම්මා සම්බුදුරෙක් ලෝකේ පහළ වෙන්නේ ඒ සම්මා සම්බුදුරෙක් ලෝ පහළ වෙලා දේශනා කරන ධර්මය සහ විනය කොමක්ද තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මය මේ දුක් දුරු කිරීමේ දුක් ප්‍රහාණය කිරීමේ දහම ඊළඟට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව හික්මෙන විනය ඒ කියන්නේ ආරෂ්ඨාංග මාර්ගයේ මුල් කොටගත් කායික වාචසික මානසික සංවරය ඒ වගේම කුසල චෛතසික වැඩි දියුණු කරන ආකාරය ප්‍රඥාව දියුණු කරලා ලෝකය අවබෝධ කරන ආකාරය ඒ සඳහා පිළිපැදිය යුතු වැඩපිළිවෙල දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව සම්මා සම්බුදුරු ලෝට දේශනා කරනවා. එතකොට මේ දේශනා කරන ධර්මය සහ විනය ලෝකයේ තුල බැබලීමටපත් වෙන්නේ ඒ ධම දේශනා කරන්න සම්මා සම්බුදුරෙක් ලෝ පහළ වෙන්නේ මේ ඉපදීම, දිරීම, මරණය කියන මේ ගැටලු තුන ලෝකයේහි පවතින නිසයි. ඒ ජාති ජරා මරණ කියන කරුණු තුන ලෝකයේ විද්‍යමාන නොවුනනම් ප්‍රකට නොවුනනම් සම්මා සම්බුදුවරයෙක් ලෝ පහළ වෙන්නේ නැහැ. උන්වහන්සේ විසින් අවබෝධ කරන්නා වූ ධර්ම විනය ලෝකේ බැබලීමටපත් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරනවා. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම්කිසි කෙනෙකුට ඒ ජාති ජරා මරණ කියන මේ කරුණු තුන අතික්‍රමණය කරන්නට අවශ්‍ය නම් ඉක්මවා යා යුතුය නම් ඒතනත්තා විසින් එය ඉක්මවන්නට තවත් කරුණු තුනක් දුරු කළ යුතු වෙනවා. ඒ කරුණු තුන දුරු කරන්නේ නැතිව ජාති ජරා මරණ ප්‍රහාණය කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ ජාති ජරා මරණ ප්‍රහාණය කරන්නට ප්‍රහාණය කළ යුතු අවශේෂ කරුණු තුන මොනවද? රාග, ద్వේෂ, මෝහ. එතකොට රාගය දුරු කරන තෙක්, ద్వේෂය දුරු කරන තෙක්, මෝහය දුරු කරන තෙක් ඒ තනත්තාට කිසිදාක ජාති ජරා මරණ ප්‍රහාණය කරන්නට පුළුවන් කමක් නැහැ කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට රාග ద్వේෂ මෝහ ප්‍රහාණය කරන්නා වූ කෙනෙකුට පමණයි අර ජාති ජරා මරණ ප්‍රහාණය කරන්නට පුළුවන් වෙන්නේ. අපි මුලින්ම සිහිපත් කළා ඒ තෘෂ්ණාව භව තණ්හාව රඳා පවතින්නේ අවිද්‍යාව මතයි. ඒතර අවිද්‍යාව තියෙන නිසා තමයි රාග ద్వේෂ ඇති වෙන්නේ. මෝහය නිසා. ඒතර රාග ద్వේෂ මෝහ කියන තුන ප්‍රහාණය කරන්නට නම් මූලික වශයෙන් රාගය සහ ద్వේෂය රඳා පවතින්නේ මෝහය මතයි. මෝහය කියලා කියන්නේ නොයැටහෙන ගතිය. කුමක් නොයැටහෙන ගතියද? ලෝකේ යථාර්ථය නොයැටහෙන ගතිය. කුමක්ද ලෝකේ යථාර්ථය වෙන්නේ? මේ සියලු සංස්කාරයන් දුක්ඛ ධර්මයන් කියන බව. එතකොට දුක නොයැටීම, ඒ දුකට හේතුව තෘෂ්ණාව බව නොයැටීම, ඒ තෘෂ්ණාව දුරු කළොත් පමණයි මේ දුක් දුරු කරන්නට පුළුවන් කියන බව නොයැටීම, ඒ සඳහා මඟ අරෂ්ඨාංග මාර්ගයයි කියලා නොයැටීම තමයි මෝහය හෙවත් අවිද්‍යාවයි කියලා හඳුන්වන්නේ. එතකොට මේ අවිද්‍යාව තියෙන තාක්කල් ඒ තනත්තාගේ චිත්තසංතානෙහි රාග ද්වේෂ හටගන්නවා. රාගයයි කියන්නේ ඇලෙන බැඳෙන ගතිය. ද්වේෂයයි කියන්නේ ගැටෙන හැපෙන ගතිය. ඇයිද ඇලෙන්නේ මේ සංස්කාර ධර්මයන් දුක්ඛ ධර්මයන් කියන බව නිවැරදිව වැටහෙන්නේ නැති නිසා. ඒතර එතන දුක්ඛ ධර්මයයි කියලා කියන්නේ පින්නතුනේ දැන් අපි සාමාන්‍ය ලෝකේ විවාහාර කරන කැක්කුම, පීඩාව, අමාරුව, රිදීම කියන අර්ථය පමණක් නෙමෙයි. ඒ දුක්ඛෙහි ප්‍රකට ලක්ෂණයක්. වේදනාවේ දුක්ඛ ලක්ෂණය තමයි අපි කාටත් ප්‍රකට වෙන්නේ. නමුත් මේ වේදනාව පමණක් නෙමෙයි වේදනාවේ දුක්ඛ ලක්ෂණය පමණක් නෙමෙයි සබ්බේ සංඛාරා දුක්ඛා සියලුම සංස්කාර ධර්මයන් දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි කියන බව නිවැරදිව වටහා ගන්නකොට තමයි ඒ තනත්තාට රාග ద్వේෂ දුරු කරන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අර පීඩාව කැක්කුම අමාරුව කටුක බව ඒවා දැනෙනකොට ඒවා බැහැර කරන්නට ඕන කියන අදහස ඇති වෙච්ච පමණට ඒ තනත්තා දුක් දුරු කරන්නට සමත් වෙන්නේ නැහැ. ඒ පීඩාකාරී දෙයින් බැහැර වෙන්නට උත්සාහ කරනකොට බොහෝ දෙනෙකුට ඒ කටුක වේදනාව සම්බන්ධව द्वේෂය මතුවෙනවා. ඒ වගේම තමන් ප්‍රිය කරන සුඛ වේදනාව සම්බන්ධව තෘෂ්ණාව මතුවෙනවා. එතකොට සුඛය සහ සෝමනස්සය සුඛය කියලා කියන්නේ කයට දැනෙන සුව පහසුව සෝමනස්සය කියලා කියන්නේ සිතට දැනෙන සොම්නස් සහගත සුව පහසු ගතිය. එතකොට සුඛ සෝමනස්යන්ට සත්‍යය ඇලුම් කරනවා දුක්ඛ දෝමනස්යන් ප්‍රතික්ෂේප කරනවා. දුක්ඛ කියලා කියන්නේ කයට දැනෙන කරකශ ගතිය, දෝමනස්ස කියලා කියන්නේ සිතට දැනෙන ඒ කටුක බව, දොම්නස් සහගත ගතිය. එතකොට වේදනාවෙන් පමණක් අපි දුක හඳුනාගත්තොත් කයට දැනෙන දුක්ඛයත් සිතට දැනෙන දෝමනස්සයත් ප්‍රතික්ෂේප කරනවා හැබැයි ප්‍රතික්ෂේප කරනකොට අපට නොදැනුවත්වම පටිඝය ඇති වෙනවා. එහෙම නැත්නම් ද්වේෂය මතුවෙනවා. ද්වේෂය කියන්නේ අරමුණ ප්‍රතික්ෂේප කරන ගතිය. අරමුණෙහි ගැටෙන ගතිය. ඇයිද අරමුණෙහි ගැටෙන්නේ? අපි ප්‍රියශීලී අරමුණක් අපේක්ෂා කරනවා. තර සුඛ සෝමනස්යන් අපේක්ෂා කරන නිසා තමයි අර දුක්ඛ දෝමනස්යන් පිළිබඳව ගැටෙන්නේ. ඒ නිසා අවිද්‍යාව පවතින තාක්කල් අපේ චිත්තසංතානේ ප්‍රියශීලී අරමුණු කෙරෙහි ඇලෙනවා අප්‍රිය අමනාප අරමුණු කෙරෙහි ගැටීම ඇති වෙනවා. එහෙමනම් අවිද්‍යාව හෙවත් මෝහය හේතු කොටගෙන රාග ද්වේෂ ඇති වෙනවා. ඒ රාග ද්වේෂ ප්‍රහාණය කරන්නට නම් මෝහය ප්‍රහාණය කළ යුතුයි. මෝහය ප්‍රහාණය කළ තැන රාග ද්වේෂ ප්‍රහාණය වෙනවා. රාග ද්වේෂ මෝහ ප්‍රහාණය වුණොත් පමණයි ජාති ජරා මරණ ප්‍රහාණය කරන්නට පුළුවන් වෙන්නේ. එතකොට යම් කිසි කෙනෙකුගේ අවිද්‍යාව දුරු වුණා නම් ඒ තනත්තාට මේ සංස්කාර ධර්මයන්හි තවදුරටත් ඇලෙන්නට බැඳෙන්නට අපේක්ෂා කරන්නට දෙයක් නැහැ කියනවා හරියට වැටහෙන්නට ගන්න. එතකොට අවිද්‍යාව දුරු වෙනොයි කියලා කියන්නේ මොකක්ද? සම්මා දිට්ඨිය ප්‍රඥාව පහළ වෙනවා. ප්‍රඥාව පහළ වුණාම මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය ප්‍රකට වෙනවා. කුමක්ද යථා ස්වභාවය? දුක්ඛ ස්වභාවය. ඒ දුක්ඛ ස්වභාවය කියන්නේ අර අමාරු කැක්කම කියන දුක් වේදනාව පමණක් නෙමේ සියලු සංස්කාරයන්හි පවතින දුක්ඛ ලක්ෂණය. දුක්ඛ ලක්ෂණ හතරක් ධර්මයේ දක්වනවා. සංකත විපරිණාම පීලන ਸੰతాප. සංකත කියලා කිව්වේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව. විපරිණාම කිව්වේ වෙනස් වෙන බිඳී යන ගතිය. ඊළඟට පීලන කියලා කිව්වේ පීඩාකාරී බව, ਸੰతాප කියලා කිව්වේ දැවෙන, තැවෙන බව. එතකොට සියලුම සංස්කාරයන්හි මේ ගති ලක්ෂණ පවතිනවා. සංකත කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න. මේ පංචස්කන්ධයත් ඒ වගේම අපි කැමති සුඛ වේදනාවත් සෝමනස්ස වේදනාවත් හේතු ප්‍රත්‍යයෙන්මයි හටගන්නේ. හටගෙන ඒ වහා බිඳී යනවා. දැන් රූප ධර්මයන්ගේ අපට ප්‍රකට වෙනවා පරම්පරා වශයෙන් අනුක්‍රමයෙන් දි รา පත් වෙන ගතිය. එතකොට සෝමනස්සයේ හිත් අපට දැනෙනවා හටගත්තාම ඒ හටගත් සෝමනස්සේ එහිම නිරුද්ධ වෙනවා. නමුත් යලිත් සෝමනස්ස සහගත හැඟීමක් මනෝභාවයක් පහළ වෙනවා. හැබැයි ටික වෙලාවක් යනකොට ඒක ටිකෙන් ටික අඩු වෙලා අඩු වෙලා ගිහිල්ලා නැත්තට නැති වෙනවා. එතකොට ඒ සුඛ සෝමනස්යන් හිත් පවතිනවා ජාති ජරා මරණ. ජාති කියලා කියන්නේ හටගන්නා බව, ජරා කියලා කියන්නේ අනුක්‍රමයෙන් පරිවර්තනය වෙන විපරිණාමයටපත් වෙන ගතිය, මරණ කියලා කියන්නේ අභාව ප්‍රාප්ත වීම අහෝසි වීම. එතකොට හටගත් හටගත් නාම රූප ධර්ම එහිම නිරුද්ධ වෙනවා. නමුත් එහි પરම්පරාව අනුක්‍රමයෙන් ෂය වෙලා ෂය වෙලා ගිහිල්ලා අභාව ප්‍රාપ્ત වෙනවා. එතකොට මේ අවස්ථා තුන තමයි ජාති ජරා මරණ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. සංස්කාර ධර්මයන්ගේ හට ගැනීම, ඒ සංස්කාර ධර්මයන් හටගත්තු තැනම ෂණයෙන් බිඳී යනවා. ආය වෙනත් තත්වයකට පරිවර්තනය වීමේ හැකියාවක් මේ කිසිදු සංස්කාර ධර්මයකට නැහැ. නමුත් ඒ හටගත් සංස්කාර ධර්ම වහා නිරුද්ධ වුණාට ඒ අදාළ හේතුප්‍රත්‍ය තියෙන තාක්කල් යලිත් ඒහා සමාන ධර්මයක් හට ගන්නවා. එයත් නිරුද්ධ වෙනවා. නැවතත් හට ගන්නවා. නැවතත් නිරුද්ධ වෙනවා. මෙහෙම ක්‍රියාත්මක වෙනවට කියනවා ඒ ධර්මයේහි પરම්පරාව කියලා. යම් රූපයක් හටගත්තාම ඒකේ රූප પરම්පරාව. ඒ නිසා තමයි අපිට සත්‍යයක් ඉපදුනහම ඒ සත්‍යය ජීවත් වෙනවා කියලා පෙනෙන්නේ. හටගත් උපදින මොහොතේ හටගත් රූප කලාප නෙවෙයි ඒවා එහිම නිරුද්ධ වෙනවා ඒවාෙහි પરම්පරාව අකණ්ඩව ක්‍රියාත්මක වෙන නිසා තමයි අපට මිනිස්සෙක් සත්වෙක් ජීවත් වෙනවායි කියලා පෙනෙන්නේ. නමුත් ඒ ජීවත් වීමත් එක්කලා අර પરම්පරාව යම් කාල පරිච්ඡේදයක් වර්ධනය වෙලා එතනින් පස්සේ අනුක්‍රමයෙන් දි รา පත් වෙන්නට පටන් ගන්නවා. එතකොට අර වර්ධනය වෙනවා කියලා පෙනෙන්නේ ඇත්තටම වෙනස් වීම විපරිණාමයම තමයි. නමුත් ඒ අපි රුචි කරන ආකාරයෙන් සිද්ධ වෙන නිසා අපි ඒක ඒතරම් අවධානයට ලක් කරන්නේ නැහැ. හැබැයි මැදිවියෙන් පස්සේ, ඒ කියන්නේ ධර්මයේ උච්චතම අවස්ථාවට ආවට පස්සේ එතනින් එහාට ධර්මයේ අනුක්‍රමයෙන් පරිහානියටපත් වෙන ආකාරය, දි รา පත් වෙන ආකාරයක් අපට පැහැදිලිව දැනෙන්නට ගන්නවා. ඉපදුනා වූ සත්වයා මැදිවියටපත් වුණාට පස්සේ එතනින් පස්සේ අනුක්‍රමයෙන් දිරීම පටන් ගන්න. ඒක තමයි ජරා කියලා හඳුනාගන්නේ. එතකොට උපතේ ඉඳලා ඒ ජරාව සිද්ධ වෙනවා. නමුත් ඒ ජරාව ප්‍රකට නැහැ උත්පත්තියේ ඉඳලා ඇති වෙන විපරිණාමය වෙනසක් පෙනෙනවා. හැබැයි අර දි รา පත් වීමක් කියන එක ඒතරම් ප්‍රකට වෙන්නේ නැහැ. ඒක ප්‍රකට වෙන්නේ මැදිවියෙන් පස්සේ. ඊට පස්සේ මැදිවියෙන් පස්සේ දි รา පත් වීම වේගවත් වෙලා යම් දිනක අභාව ප්‍රාප්ත වෙනවා. එතකොට මේ රූපයේ සිද්ධ වෙන මේ ක්‍රියාවලියම නාම ධර්මවලත් අපට ප්‍රකට වෙනවා. යම් සෝමනස්සයක් හටගත්තාම අපේ හිතට සුවයක් දැනෙනවා. යම් සුඛ වේදනාවක් දැනෙනකොට අපේ කයට සුවයක් දැනෙනවා. ඒ කයට සුවයක් දැනෙනවා කියලා කියන්නේ සුඛ සහගත වේදනාව. නමුත් ඒ කයට දැනෙන සුඛය සහ සිතට දැනෙන සෝමනස්සය හටගෙන එහිම නිරුද්ධ වෙනවා. නමුත් එහි પરම්පරාව යම් කාල පරිච්ඡේදයක් පවතින්නට පුළුවන්. කයට දැනෙන සුඛ වේදනාවේ සිත අහෝසි වෙනවත් එක්කම ශනේකින් අහෝසි වෙනවා. හැබැයි අර සුවදායක වාතාවරණයේ අදාළ හේතුප්‍රත්‍ය තවම තියෙනවා නම් නැවත නැවත කාය විඥානයන් පහළ වෙමින් සුඛ වේදනාව Tamanට දැනෙන්න ගන්න. හැබැයි සුඛ වේදනාව යම් ප්‍රමාණයකට අපට යම් කාල පරිච්ඡේදයක් දැනෙමින් පවතිනකොට අනුක්‍රමයෙන් එහි પરම්පරාව ෂය වෙලා ගිහිල්ලා අවසානයේ සුඛ වේදනාව අහෝසි වෙනවා. ඒ සුඛ වේදනාව අහෝසි වුනහම අපිට ඉතුරු වෙන්නේ උපේක්ඛා වේදනාව හෝ දුක්ඛ වේදනාව පමණයි නැවත ඉතිරි වෙන්නේ. ඒතර නැවතත් ඒ සුඛ වේදනාව අවශ්‍ය නම් ඒ සුඛ වේදනාව ජනිත කරන ලද හේතුප්‍රත්‍ය ගොඩනගන්නට ඕන. ඒ හේතුප්‍රත්‍ය ගොඩනගන්නේ නැතිනම් අපිට නැවත සුඛ වේදනාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා අර දුක්ඛය පමණක් දුක්ඛ බව කටුක බව පමණක් නෙමෙයි මේ සුඛ වේදනාවත් හේතුප්‍රත්‍යයන්ගෙන් හටගන්නවා දි รา පත් වෙනවා එහෙම නැත්නම් විපරිණාමයටපත් වෙනවා යම් මොහොතක අභාව પ્રાપ્ત වෙනවා ඊළඟට සෝමනස්ස වේදනාව ඒ කියන්නේ සිතට දැනෙන සුව පහසු බව සොම්නස්සහගත බව ප්‍රියශීලී බව ගත්තහම ඒකත් හටගන්නෝ හටගත් සැනින්ම බිඳී යනවා නැවතත් හටගන්නවා නැවතත් හටගන්නවා මේ විදිහට ඒ සෝමනස්ස වේදනාව යම් කාලයක් පවතිනකොට අනුක්‍රමයෙන් ඒක ශ්‍රේ වෙලා ශ්‍රේ වෙලා ගිහිල්ලා යම් මොහොතක අභාව પ્રાપ્ત වෙනවා ඊට පස්සේ අපිට ඉතිරි වෙන්නේ උපේක්ඛා සහගත බව හෝ දෝමනස්ස බව පමණයි. එතකොට එකම සුඛ වේදනාවක්වත් එකම සෝමනස්ස වේදනාවක්වත් සදාකාලිකව පවත්වා ගන්නට බෑ. එය හටගන්නෝ වෙනස් වෙනෝ අභාව ප්‍රාප්ත වෙනවා. ජාති ජරා මරණ කියන මේ අවස්ථා තුනම රූප ධර්මයන් හිත් ප්‍රකට වෙනවා නාම ධර්මයන් හිත් ප්‍රකට වෙනවා. ඉතින් අන්න ඒ බව හරියට තේරුම් ගන්නකොට ඒ තනත්තාට පැහැදිලි වෙනවා මේ දුක්ඛ කියලා කියන්නේ ආර්යයන් වහන්සේලා විසින් දුක්ඛ කියලා හඳුන්වන්නේ අර කටුක බව පීඩාකාරී බව අමාරුව කැක්කුම කියන වේදනාවේ දුක්ඛ ලක්ෂණය පමණක් නෙමෙයි සබ්බේ සංඛාරා සියලු සංස්කාරයන් ගිහිම පවතිනා වූ සංකත විපරිණාම පීලන ਸੰతాප කියන ලක්ෂණ සංකත කියලා කිව්වේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා විපරිණාම කියලා කිව්වේ ওই විදිහට ශනේන් බින්දී යනවා වගේම પરම්පරාව අනුක්‍රමයෙන් වෙනස් වෙනවා. පීලන කියලා කිව්වේ ඉපදීම් බිඳීම් දෙකේ නිරන්තරයෙන් පෙළෙනවා. ਸੰతాප කියලා කිව්වේ ওই විදිහට ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළෙනවා වගේම එය අනුක්‍රමයෙන් ਸੰతాපයටපත් වෙනවා ජරා ජීර්ණ ස්වභාවයටපත් වෙනවා එතකොට මේ සංකත විපරිණාම පීලන ਸੰతాප කියන මේ ගති ලක්ෂණ අපට ලැබෙන්නේ අර කටුක වේදනාවේ පමණක් නෙමේ සුඛ වේදනාවේහිත් මේ తත්වය පවතිනවා. සෝමනස්ස වේදනාවේහිත් මේ తත්වය පවතිනවා. උපේක්ඛා වේදනාවේහිත් මේ తත්වය පවතිනවා. අවශේෂ සියලු නාම රූප ධර්මයන්හි මේ తත්වය පවතිනවා. අන්න ඒ විදිහට සියලුම සංස්කාරයන් තුල පවතින සංකත විපරිණාම පීලන ਸੰతాප කියන ගති ලක්ෂණ නිසා ඒ සියලුම සංස්කාර ධර්මයෝ දුක්ඛ ධර්මයෝය කියලා ආරයන් වහන්සේලා දකිනවා. ඒකට එතන දුක්ඛ කියලා කියන්නේ නින්දිත වූ හිස් ගතිය. ඇති වෙලා නැති වුනහම එහෙම නැත්නම් ඇති වෙලා අනුක්‍රමයෙන් ඒ પરම්පරාව පැවතිලා අහෝසි වුණාට පස්සේ ඉපදීම ජරාවටපත් වීම අභාව ප්‍රාප්ත වීම කියන මේ தත්ත්වයටපත් වුනහම ආයෙ මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. නැවතත් හේතු ප්‍රත්‍යයෙන් ජනිත කරන්න පුළුවන් නැවතත් එතකොට සංඛත ඊට පස්සේ ඒකත් අනුක්‍රමයෙන් දි รา පත් වෙනවා ඒකත් අභාවයටපත් වෙනවා නැවතත් ඕනනම් අපිට ගොඩනගන්නට පුළුවන්. ඒකත් අනුක්‍රමයෙන් දි รา පත් වෙනවා. අනුක්‍ර ඊට පස්සේ අභාව ප්‍රාප්ත වෙනවා. ඉතින් මේ විදිහට මුළු සසර ගමනේම අනන්ත සසරේ අපි මේ නාම රූප ධර්ම ගොඩනගුවත් ඒවා ඉපදීම්, දි รา පත් වීම, අභාව ප්‍රාප්ත වීම කියන මේ අවස්ථා තුනටපත් වෙනවා ජාති ජරා මරණ කියන මේ අවස්ථාවන්ට එළඹෙනවා. එහෙමපත් වෙන නිසා නාම රූප ධර්මයෝ දුක්ඛ ධර්මයෝය කියලා යම් කෙනෙකුට වැටහෙනවා නම් අන්නේ තනත්තාට අවිද්‍යාව මෝහය වෙනුවට විද්‍යාව පහළ වුණා ප්‍රඥාව පහළ වුණා. ඒ විද්‍යාව ප්‍රඥාව පහළ වෙනකොට ඒ තනත්තාට මේ සංස්කාර ධර්මයන් පිළිබඳව ඇලෙන ස්වභාවයෙන් බැඳෙන ස්වභාවයෙන් අපේක්ෂා කරන ස්වභාවයෙන් ඇති වුණු රාගය එහෙම නැත්නම් තෘෂ්ණාව ඇලීම බැඳීම දුරු වෙනවා. ඒ රාගය තෘෂ්ණාව ඇලීම බැඳීම දුරු වෙනකොට ඒතනත්තාගේ චිත්තසංතානයේ නැවත ගැටුමක් ඇති වෙන්නේ නැහැ. ඇයිද ගැටුමක් ඇති වෙන්නේ නැත්තේ? රාගය නිසයි ද්වේෂය පවතින්නේ. ඇලීම නිසයි ගැටීම පවතින්නේ. අපි යමක් ප්‍රතික්ෂේප කරන්නේ යම් අරමුණක ගැටෙන්නේ ඊට වඩා වෙනස් අරමුණක් අපි අපේක්ෂා කරන නිසා. ඒ අරමුණ වල ස්වභාවය nissarattwe අපි හරියට වටහා ගත්තොත් එහි ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නට කොහෙත්ම අවශ්‍යතාවයක් නැහැ. එයි මම කැමති විදිහට මට ඕන විදිහට පවත්වන්නට වෑයම් කරන්නේ නැති නිසා. අපිට ගැටීම හෙවත් පටිඝය ඇති වෙන්නේ අපි කැමති විදිහට පවත්වා ගන්නට බැරි වෙනකොට. අපි අපේක්ෂා කරන විදිහට නොවෙනකොට ඉතින් අපේක්ෂාවක් බලාපොරොත්තුවක් කැමැත්තක් තියෙන තැන තමයි ඒ අර්බුදය නිර්මාණය වෙන්නේ. ඒ නිසා රාගය දුරු වෙනකොටම ද්වේෂයත් දුරු වෙනවා. අනාගාමී මාර්ගඥාණයෙන් කාමරාගය දුරු කරනකොටම ඒ තනත්තාගේ චිත්තසංතානයේ පටිඝයත් අනිවාර්යෙන් දුරු වෙනවා. එයිද රාගය නිසායි ද්වේෂය පවතින්නේ. රාග දෙකම පවතින්නේ අර කියන මෝහය හෙවත් අවිද්‍යාව නිසායි. එතකොට අවිද්‍යාව තියෙන තාක්කල් රාග ద్వේෂ පවතිනවා. ඒ රාග ద్వේෂ පවතින තාක්කල් තෘෂ්ණාවෙන් උපාදාන කරනවා. උපාදාන කරන තාක්කල් නැවත නැවත භවය හටගන්නවා. ඒ භවය පවතින තාක්කල් ජාති ජරා මරණ කියන මේ අවස්ථාවන්ට එළඹෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙහිදී දක්වන්නේ ජාති ජරා මරණ කියන මේ ධර්මතා තුන අතික්‍රමණය කරන්නට නම් ඒතනත්තා විසින් අනිවාර්යෙන්ම රාග, ద్వේෂ, මෝහ කියන මේ අකුසල ධර්මයන් මේ ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කළ යුතුයි. රාග, ద్వේෂ, මෝහ ප්‍රහාණය නොකරනා වූ තැනැත්තාට ජාති ජරා මරණ ප්‍රහාණය කරන්නට පුළුවන්කමක් නැහැ කියන බව බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී පැහැදිලි කරනවා. ඊළඟට තථාගතයන් වහන්සේ ඊළඟ කොටසේදී පැහැදිලි කරනවා. දැන් කොටස් දෙකක් මෙතන පැහැදිලි කළා. අපි මුලින්ම සිහිපත් කළානේ මේ සූත්‍ර දේශනාවේ කරුණු තුන බැගින් දක්වන කොටස් 10ක් තියෙනවා. ඒ නිසා තමයි මේ සූත්‍රය දසක නිපාතයට අංගුත්තර නිකායේ දසක නිපාතයට එකතු කරලා තියෙන්නේ කොටස් 10කින් යුක්ත නිසා. ඒ හැම කොටසක්ම අංග 3කින් යුක්ත නිසා තමයි එහෙම නැත්නම් ධර්මතා තුනක් පැහැදිලි කරන නිසා තමයි මෙහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ දේශනාව තයෝ ධම්ම සූත්‍රයයි කියලා හඳුන්වන්නේ. එතකොට පළවෙනි කරුණු තුනේ කොටස තමයි ජාති ජරා මරණ කියන මේ කොටස. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජාති ජරා මරණ කියන කරුණු තුන ලෝකේ विद्यमान නොවුනනම් සම්මා සම්බුදුරෙක් පහළ වෙන්නේ නැහැ. සම්මා සම්බුදුවරයෙක් විසින් අවබෝධ කරගෙන ලොවට දේශනා කරන ධර්ම විනය ලෝකේ බැබලෙන්නේත් නැහැ. ඒ ධර්ම විනය බැබලෙන්නේ ඒ ධර්ම විනය අවබෝධ කරන ලොවට දේශනා කරන සම්මා සම්බුදුවරු ලෝකේ පහළ වෙන්නේ ජාති ජරා මරණ කියන කරුණු තුන ලෝකෙහි विद्यमान වෙන නිසායි. මේ තමයි පළමු කොටස. දෙවන කොටසෙහි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ඒ ජාති ජරා මරණ කියන කරුණු තුන දුරු කරන්නට නම් අනිවාර්යෙන් ඒතනත්තා රාග ద్వේෂ මෝහ කියන කරුණු තුන දුරු කළ යුතුයි. එයිද මෝහය හෙවත් අවිද්‍යාව පවතින තාක්කල් රාග ద్వේෂ පවතිනවා. ඒ රාග ద్వේෂ මෝහ කියන තුන පවතින තාක්කල් තමයි නැවත නැවත භවයේහි උපදමින් මැරෙමින් මේ ජාති ජරා මරණ කියන කරුණු ලෝකයේහි ක්‍රියාත්මක වෙන්නේ. එමනම් පළවෙනි කරුණු තුනේ කොටාසය තමයි ජාති ජරා මරණ දෙවන කොටාසය තමයි රාග, ద్వේෂ, මෝහ කියන කරුණු තුන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙකුට රාග, ద్వේෂ, මෝහ ප්‍රහාණය කරන්නට ඕන නම් ඒ තනත්තා ඊට කලින් ප්‍රහාණය කළ යුතුයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන காரணා තුන. සක්කාය දිට්ඨිය තියෙන තාක්කල් විචිකිච්ඡාව තියෙන තාක්කල් සීලබ්බත පරාමාසය තියෙන තාක්කල් ඒ තනත්තා කිසි කලෙකත් රාග ద్వේෂ මෝහ ප්‍රහාණය කරන්නට සමත් වෙන්නේ නැහැ. එහෙමනම් තුන්වෙනි කොටාශය තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන කරුණු තුන. එතකොට මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන කාරණා තුන දුරු කරන්නට සමත් වෙන තැනැත්තා පමණයි රාග ద్వේෂ මෝහ ප්‍රහාණය කරන්න සමත් වෙන්නේ. රාග ద్వේෂ මෝහ ප්‍රහාණය කියන තැන අරහත් මාර්ගඥානෙ. රාගය, ద్వේෂය, මෝහය සම්පූර්ණයෙන් ප්‍රහාණය කරන්නට පුළුවන් වෙන්නේ අරහත් මාර්ගඥානෙ. ඒ තැනැත්තා අරහත්ත්වයට සුදුසුකම් ලබන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සංයෝජන දුරු කරමින් සෝවාන් මාර්ගඥානය සාක්ෂාත් කළොත් විතරයි සෝවාන් මගට අවතීර්ණ වුණොත් ආර්ය මාර්ගයට එළඹුණොත් තමයි ඒතනත්තා සියලු කෙලෙසුන් ප්‍රහාණය කරන්නට අවිද්‍යාව මුල් කොටගත්තු සකල ක්ලේශයන් ප්‍රහාණය කරන්න. එහෙම නැත්නම් රාග ద్వේෂ මෝහ කියන ක්ලේශ මූලයන් තුන ප්‍රහාණය කරන්න සමත් වෙන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුරු කරන්න සමත් වුණොත්. එතකොට සක්කාය දිට්ඨි කියලා කියන්නේ සත්වයේක්ක පුද්ගලයේක්ක ආත්මයක්ක කියලා දැඩිව ග්‍රහණය කරගෙන ඉන්න දෘෂ්ටිය. එතකොට මෙහි පවතින නාම රූප ධර්ම සමූහයක් පමණයි. නමුත් මේ නාම රූප ධර්ම වශයෙන් නෙමෙයි සත්වයේක් හැටියට පුද්ගලයෙක් හැටියට ආත්මයක් හැටියට සලකන ගතිය එහෙම නැත්නම් ඒ බඳු දෘෂ්ටියක් අපි තුල පවතිනවා. ඒක තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඒ සක්කාය දිට්ඨිය දුරු වෙන්නට නම් මේ නාම රූප ධර්මයන් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා ආකාරය નિවරදිව නුවණින් විමසා බලන්නට ඕන. එහෙම නුවණින් විමසා බලනකොට තමයි මෙහි ක්‍රියාත්මක වෙන්නේ සත්වයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් නෙවෙයි. මෙහි පවතින්නේ නාම රූප ධර්ම සමූහයක්. ඒ නාම රූප ධර්මයේ අන්‍යෝන්‍ය හේතු ප්‍රත්‍යයන්ගෙන් ක්‍රියාත්මක වෙනවා කියන යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන්. ඒ කියන හේතුඵල ක්‍රියාවලිය හරියට වටහා ගන්නකොට තමයි විචිකිච්ඡාව දුරු වෙන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන සැකය, ධර්මයේ ගැන, සංඝරත්නය ගැන, පෙර භවය ගැන, මතු භවය ගැන, පෙර භවය හා මතු භවය ගැන, ඊළඟට පටිච්ච සමුප්පාද ධර්මය ගැන, සීල සමාධි ප්‍රඥා කියන මේ ශික්ෂා මාර්ගය ගැන සැක සංකා දුරු වෙන්නේ හේතුඵල ධර්මතාවයේ નિවරදිව වටහා ගත්තොත් පමණයි. ඒ හේතුඵල ධර්මයේ નિවරදිව වැටහීමත් එක්කලා තමයි සීලබ්බත පරාමාස. සීලබ්බත පරාමාස කියන්නේ නිවනට උපකාර නොවෙන්නා වූ සීල වෘත ආදිය උපකාර වෙනවාය යන අර්ථයෙන් දැඩිව ග්‍රහණය කර ගැනීම. එතකොට ඒක සිද්ධ වෙන්නේ හේතුඵල දැක්ම නැතිකම නිසා. එතකොට යම්කිසි කෙනෙකුට මේ නාම රූප ධර්මයන් හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය නොයැටෙන තාක්කල් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස පවතිනෝ ඒවා පවතින තාක්කල් එතනත්තාට රාග ద్వේෂ මෝහ දුරු කරන්නට පුළුවන් වෙන්නේ නැහැ. එමනම් තුන්වෙනි කොටාසය තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. ඊළඟට හතරවෙනි කොටසේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්ම මේ ක්ලේශ ධර්ම දුරු කරන්නට නම් ඒතනත්තා තුල ප්‍රහාණය කළ යුතු තවත් කරුණු තුනක් තියෙනවා. ඒ තමයි අයෝනිසෝ මානසිකාරය, කුම්මග්ග සේවනය සහ චේතසෝ ලීනත්තය. මේ කරුණු තුන තියෙන තාක්කල් ඒතනත්තාට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන් දුරු කරන්න බෑ. ඒවා දුරු කරන්න ඕන නම් ඒතනත්තා මේ කරුණු තුන ප්‍රහාණය කරගෙන ඉන්නට ඕන. මොනෝද කාරණා තුන? අයෝනිසෝ මානසිකාරය, කුම්මග්ග සේවනය සහ චේතසෝ ලීනත්තතාවය. අයෝනිසෝ මනසිකාරයයි කියලා කියන්නේ සති සම්පජඤ්ඤයෙන් තොර බව. එතකොට සති සම්පජඤ්ඤයෙන් තොරනම් සිහියෙන් සහ නුවණින් තොරනම් ඒතනත්තාට මේ සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය නාම රූප ධර්මයන්ගේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන් කමක් නැහැ සති සම්පජඤ්ඤයෙන් තොරනම් එනිසා සති සම්පජඤ්ඤයෙන් යුක්ත වෙන තැනැත්තාට පමණයි පුළුවන්කම තියෙන්නේ මෙහි සත්වයේ පුද්ගලයක ආත්මයක් නැහැ කියන අවබෝධය ලබන්නට මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය විමස විමසා බලන්නට පුළුවන් වෙන්නේ ඒ තනත්තාගේ චිත්තසංතානෙහි යෝනිසෝ මානසිකාරයේ හෙවත් සති සම්පජඤ්ඤය පැවතුනොත් විතරයි. එනිසා බුදුරජාණන් වහන්සේ හතරවෙනි කාණ්ඩයේ හැටියට දේශනා කරනවා අර සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුරු කරන්නට නම් ඒ තැනැත්තා අයෝනිසෝ මනසිකාරය දුරු කරලා යෝනිසෝ මනසිකාරය උපදවා ගත යුතුයි. එහෙම කරන තාක්කල් ඒ තැනැත්තාට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බස පරාමාස දුරු කරන්න බෑ. ඒ වගේම ඒ තැනැත්තා තුළ අයෝනිසෝ මනසිකාරය පවතින තාක්කල් කුම්මග්ග සේවන කුම්මග්ග කියලා කියන්නේ වැරදි මාර්ගය, නුසුදුසු මාර්ගය තමයි අසුරු කරන්නේ. යෝනිසෝ මනසිකාරය හේවත් සති සම්පජඤ්ඤේ ඇති කෙනෙක් පමණයි Taman ඇසුරු කළ යුතු මග නොමග හරියට තේරුම් ගන්න. කල යුත්ත නොකල යුත්ත කිව යුත්ත නොකිව යුත්ත සිතී යුත්ත නොසිතී යුත්ත හරියට පැහැදිලි වෙන්නේ නැහැ යෝනිසෝ මනසිකාරය නැත්තම්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍රවල දේශනා කරනවා ජානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවානං khයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ දන්නා වූ දක්නා වූ තනත්තාට පමණයි කෙලස් ප්‍රහාණය කිරීමක් ගැන මම දේශනා කරන්නේ. කුමක් දන්නා වූ කුමක් දක්නා වූ තනත්තාටද මේ යෝනිසෝ මනසිකාරයයි මේ අයෝනිසෝ මනසිකාරයයි කියන දන්නා තනත්තා. එතකොට යෝනිසෝ මනසිකාරයයි කියන්නේ සිහියෙන් සහ නුවණින් කල්පනා කිරීම. සිහිය කියලා කියන්නේ අරමුණු වල එල්බ ගන්න නැතිව, එහි ගිලෙන්නේ නැතිව, එහි කොටස් කරුවෙක් වෙන්නේ නැතිව එය එය ග්‍රහණය කරගන්නේ නැතිව පිටින් ඉඳගෙන බලන්න ආසේ අරමුණ කෙරෙහි පූර්ණ අවධානය යොමු කරන්නට පුළුවන් ගුණයක් අපේ සිත්වල තියෙනවා. ඒකට තමයි සතිචෛතසිකය කියන්නේ. ඒ සතිචෛතසිකය අවදි කරගෙන ඒ සතියෙහි පිහිටලා අරමුණ දිහා බලන්න පුළුවන් නම් තමයි අරමුණ පැහැදිලි වෙන්නේ. ඊළඟට සම්පජඤ්ඤය කියලා කිව්වේ විමසා බැලීම, නුවණින් විමසා බැලීම. හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, පටිච්චසමුප්පන්න වශයෙන් ඊළඟට ස්කන්ධ ධාතු ආයතන පරමාර්ථ ධර්ම වශයෙන් විමස විමසා බලන ගතිය තමයි සම්පජඤ්ඤයයි කියලා කියන්නේ. එතකොට මේ කියන සතිය සහ සම්පජඤ්ඤය හරියට මතු කරගන්නේ නැතිනම් ඒ තනත්තාට සක්කාය දිට්ඨිය දුරු කරන්නට බෑ. සීලබ්බත පරාමාසය දුරු කරන්නට බෑ. විචිකිච්ඡාව දුරු කරන්නට බෑ. ඒ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුරු කරන්න ඕන නම් ඒ තනත්තා විසින් මේ කියන අයෝනිසෝ මනසිකාරය දුරු කළ යුතුයි. ඒ වගේම වැරදි මාර්ගයේ ඇසුරු කිරීම දුරු කළ යුතුයි. වැරදි මාර්ගය කියලා කියන්නේ අර අයෝනිසෝ මනසිකාරය නිසා කල යුත්ත, නොකල යුත්ත, කිව යුත්ත, නොකිව යුත්ත, සිතිය යුත්ත, නොසිතිය යුත්ත පිළිබඳ ਵਿਚාරයක් නැතිකමින් ඒ තනත්තා අයෝනිසෝ මනසිකාරයේ තියෙන තාක්කල් වැරදි මඟ ඇසුරු කරනවා. එතකොට මේ වැරදි මඟ ඇසුරු කරන தත්වයෙන් නිදහස් වෙන්නට නම් ඒ තැනැත්තාට පුළුවන් වෙන්නට ඕන චේතසෝ ලීනත්තා. චේතසෝ ලීනත්ත කියලා කියන්නේ සිතේ හැකිලෙන ගතිය. දොර සිතේ හැකිලෙන ගතිය උදාසීන ගතිය ඒකට කියනවා තීන මිද්ධ කියලා. චිත්තචෛසික ධර්මයන්ගේ මැලි ගතිය. ඒ තීන මිද්ධේවත් චිත්තචෛසික ධර්මයන්ගේ මැලි බව තියෙන තාක්කල් ඒතනත්තා තුල යෝනිසෝ මානසිකාරය හෙවත් සති සම්පජඤ්ඤේ මතු වෙන්නේ නැහැ. සති සම්පජඤ්ඤේ මතු නොවන තාක්කල් ඒතනත්තා නිවැරදි මඟ ඇසුරු කරන්නට සමත් වෙන්නේ නැහැ. වැරදි මාර්ගයේ තමයි කායික වාචසික මානසික වශයෙන් ඇසුරු කරන්නේ. ඉතින් ඔය කරුණු තුන පවතින තාක්කල් ඒතනත්තාට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුරු කරන්න බෑ. එහෙම දුරු කරන්න නම් අයෝනිසෝ මනසිකාරය කුම්මග්ග සේවනය සහ චේතසෝ ලීනත්තතාවය දුරු කළ යුතුයි කියලා මේ හතරවෙනි කොටස හතරවෙනි කාණ්ඩය බුදුරජාණන් වහන්සේ මෙහිදී පෙන්වා දෙන්නේ. එතකොට ඔය කියන කරුණු තුන දුරු කරන්නට නම් ඒතනත්තා ඊට පෙර තවත් කරුණු තුනක් ප්‍රහාණය කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කුමක්ද ඒ කරුණු තුන? ඒ පස්වෙනි කාණ්ඩයේ හැටියට දේශනා කරන්නේ මුට්ට සච්ච අසම්පජඤ්ඤ චේතසෝ වික්ඛේප කියන මේ කාරණා තුන දුරු කළ යුතුයි අර මුලින් කියන ලද යෝනිසෝ මානසිකාරය ආදිය ගොඩනගන්නට නම් මෙන්න මේ ඊට කලින් මේ කරුණු තුන ප්‍රහාණය කළ යුතුයි කුමක්ද ඒ කරුණු තුන පස්වෙනියට කියන කාරණා තුන මුට්ට සච්ච අසම්පජඤ්ඤ චේතසෝ වික්ඛේප මුට්ට සච්ච කියලා කියන්නේ සිහිමුලා බව ඒ කියන්නේ සිහිය නැති බව සිහියෙන් දේවල් දිහා නොබලන ගතිය සත්‍ය දකින්නට යථාර්ථය දකින්නට සිහියලවා නොගන්නා බව ඒ කියන්නේ සතිය උපදවා ගන්නේ නැති බව ඊළඟට අසම්පජඤ්ඤ සම්පජඤ්ඤ ඇති නොකරන බව දැන් අර මුලින් කිව්වනේ අයෝනිසෝ මනසිකාරය දුරු කළා යෝනිසෝ මනසිකාරය ඇති කරගන්නට ඕන කියලා ඒතර යෝනිසෝ මනසිකාරය ඇති කරගන්නට වැරදි මාර්ගයේ සේවනය කිරීමෙන් වළකින්නට සිතේ මැලි බව හැකිලෙන බව දුරු කරගන්නට නම් ඒතනත්තා තුල මෙන්න මේ කාරණා අවදි කරගන්නට ඕන. මොකක්ද කාරණා තුන? මුට්ට සච්ච භාවයෙන් සිත නිදහස් කරගන්න ඕන. ඒ කියන්නේ සිහියෙන් තොරව දකින ගතිය වෙනුවට සිහියෙන් යුක්තව දේවල් දකින්නට උත්සාහ කළ යුතුයි. ඊළඟට අසම්පජඤ්ඤය දුරු කරලා සම්පජඤ්ඤය අවදි කරගන්නට උත්සාහ කළ යුතුයි. දැන් අපි කිව්වා සති සම්පජඤ්ඤය කියන්නේ කුමක්ද කියලා. සතියෙහි බොහෝ ගති ලක්ෂණ තියෙනවා. ඒවා ටිකෙන් ටික අපි හඳුනා ගන්න ඕන මූලිකම ලක්ෂණය තමයි සරණං සති සිහි කර දෙන ගතිය. එතකොට ඒ සිහි කර දෙන්නේ වර්තමාන ධර්ම, අතීත ධර්ම, තවර ධර්මයක් වුණත් ඒ සිහි කිරීමේදී ඒ අරමුණෙහි කොටස්කරුවෙක් නොවි එහි එල්බ නොගෙන එහි නොගිලී අරමුණ දිහා බලන්නට පුළුවන් ගුණයක් මේ සතිය තුල පවතිනවා. ඒතර අන්නේ කියන සතිය අවදි කරගන්නට උත්සාහ කිරීම. ඊළඟට අසම්පජඤ්ඤය දුරු කරලා සම්පජඤ්ඤය අවදි කරන්න. Tamanට හැඟීම් මත Tamanගේ හැඟීම් මත දේවල් දිහා බලනවා වෙනුවට තමන් දැන දැන ඉගෙනගත්තු විදිහට තමන් හිතන විදිහට තමන්ගේ රුචි අරුචිකම් මත ලෝකේ අනිත් අය කියන විදිහට තමයි අපි හුඟක් වෙලාවට කරුණු දිහා බලන්නේ. එහෙම බලනවා වෙනුවට හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන්, ස්කන්ධ ධාතු ආයතන පරමාර්ථ ධර්ම වශයෙන් යමක් දිහා බලන්නට උත්සාහ කිරීම තමයි ඒ උත්සාහ කිරීමෙන් තමයි සම්පජඤ්ඤය අවදි ඊළඟට චේතසෝ වික්ඛේප චෛතසික ධර්මයන්ගේ වික්ෂිප්ත බව. වික්ෂිප්ත කියලා කියන්නේ එක අරමුණක පිහිටවන්නට බැරි ගතිය. මෙන්න මේ කාරණා තුන දුරු කරගන්නා කෙනෙකුට ඒ කියන්නේ චෛතසික ධර්මයන්ගේ වික්ෂිප්ත ගතිය දුරු කරන්නට නම් ඒකාග්‍රතාවය දියුණු කරන්නට ඒකාග්‍රතාවය කියලා කියන්නේ අරමුණෙහි එකඟ වෙන ගතිය අරමුණ පැහැදිලිව ගන්නට නම් ඒකාග්‍රතාවය තියෙන්නට ඕනේ ඒ ඒකාග්‍රතාවය දියුණු වෙන දියුණු වෙන තරමට තමයි ඒතනත්තාට සති සම්පජඤ්ඤය දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. අනිත් පැත්තෙන් සති සම්පජඤ්ඤය දියුණු වෙන තරමට ඒකාග්‍රතාවය දියුණු වෙනවා. ඒකාග්‍රතාවය දියුණු වෙන තරමට සති සම්පජඤ්ඤය දියුණු වෙනවා. එහෙනම් පස්වෙනි කොටස හැටියට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ මෙහිදී සිහිමුලා බව අසම්පජඤ්ඤය සහ සිතෙහි වික්ෂිප්ත බව කියන මේ කාරණා තුන දුරු කරන කෙනෙකුට තමයි අර සති සම්පජඤ්ඤය ඇති කරගෙන යෝනිසෝ මනසිකාරය දියුණු කරගන්නට පුළුවන් වෙන්නේ. එතකොට මේ කියන කරුණු තුන දුරු කරන්නට නම් ඊට කලින් තවත් කරුණු තුනක් දුරු කළ යුතුයි කියලා හයවෙනි කොටස බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් මෙහිදී කිව්වේ අසතිය, අසම්පජඤ්ඤය සහ සිතේ වික්ෂිප්ත බව, සිතේ විසිරෙන බව, කැළඹෙන බව. එතකොට මේ කරුණු තුන දුරු කරන්නට නම් මෙන්න මේ කාරණා තුන දුරු කළ යුතුයි කියලා බුදුහාමුදුරෝ පයවෙනි කොටාශය දේශනා කරනවා. ඒ තමයි අරියාන මදස්සන කම්යතං අරිය ධම්මස්ස අසෝතු කම්යතං උපාරම්භ චිත්තං. එතන මොකක්ද මේ කියන කාරණා තුන? අරියාන මදස්සන කම්යතං කියලා කියන්නේ ආර්යයන් වහන්සේලා දකින්නට කැමැත්තක් නැහැ. ඊළඟට අරිය ධම්මස්ස අසෝතු කම්මෙතං ආර්ය ධර්මය අහන්නට කැමැත්තක් නැහැ. උපාරම්භ චිත්තං උපාරම්භ චිත්ත කියලා කියන්නේ නිතරම දොස් දකින, වැරදි දකින, අඩුපාඩු දකින ගතිය. දැන් මේ කාරණේ අපිට වර්තමාන සමාජයේ හුඟක් වෙලාවට පෙනෙනවා. ඇතැම් අය දහම් අසන්නට, ඒ වගේ මේ ධර්ම දරයින්, විනය දරයින් දකින්නට, ඒ අය සමග කතා කරන්නට එහෙම කැමැත්තක් ඇති කරගන්නේ නැහැ. ඒ වෙනුවට නිරන්තරයෙන් විවේචනය කරනවා, දොස් දකිනවා. ඔය බණ කිව්වට ඔය මෙහෙම මෙහෙම අඩුපාඩු තියෙනවා කියලා හරි ඔය බණ අනුන්ට කිව්වා වුණාට ඒගොල්ලන්ගේ හැටි මෙහෙමයි කියලා හරි නිතරම දොස් දකිනවා අඩුපාඩු දකිනවා විවේචනය කරනවා නිග්‍රහ කරනවා එතකොට එහෙම තැනත්තා අර ආර්ය ධර්මය අහන්නට ඇහුම්කන් දෙන්නට සිතන්නේ නැහැ ඒ වගේම ඒ ආර්යයන් වහන්සේලා ඉතින් අද ලෝකේ අපට පහසු නැහැ ආර්යයන් වහන්සේලා කවුද කියලා හඳුනා ගන්න අඩුම තරමින් ඒ ආර්ය මාර්ගයට යොමු වෙච්ච උතුමන්වත් විටින් විට හමු වෙන්නට දකින්නට උත්සාහ කරන්නේ නැතිනම් ඒ ආර්ය ධර්මයේ ශ්‍රවණය කරන්නට දැනගන්නට උත්සාහ කරන්නේ නැතිනම් නිරන්තරයෙන් දොස් දකින වැරදි හොයන මානසික තත්වයෙන් යුක්තනම් ඒ කරුණු තුන දුරු කරන තාක්කල් අර ඊට මුලින් කියන ලද සතිය සම්පජඤ්ඤය සහ සිතේ විසුරුණු ගතිය දුරු කරන්න පුළුවන් කමක් නැහැ. සතිය සම්පජාඤ්ඤය සහ සිතේ විසිරුණු බව දුරු කරන්නට නම් මෙන්න මේ කරුණු තුන දුරු කරගන්නට සමත් වෙන්නට ඕන. ඒ කුමක්ද? අනුන්ගේ දොස් දකින ගතිය, ඒ කියන්නේ නිතරම අනුන්ගේ දොස් දකිමින් විවේචනය කරන, නිග්‍රහ කරන ගතිය. එහෙම පවතින තාක්කල් තමන්ගේ සිතයි වික්ෂිප්ත වෙන්නේ. අනුන්ගේ දෝෂය දැකලා ඒකට චෝදනා කරන, නිග්‍රහ කරන, වැරදි හොයන ගතිය තමන්ගේ ප්‍රඥාව වගේ ඇතම් කෙනෙක් හිතාගෙන ඉන්නවා. නමුත් ඒ හැඟීම නිසාම ඒ අය නැවත නැවත අනුන්ගේ දෝෂයම දකිනවා. ඒ දෝෂයම දකිනකොට තමන්ගේ හිතට මොකද වෙන්නේ කියලා තමන්ට පේන්නේ එතකොට අනුන්ට චෝදනා කරන නිග්‍රහ කරන දොස් දකින මානසික තත්ත්වයේ තියෙනකොට හැම විටම තමන්ගේ සිත කැළඹෙනවා. එතකොට මේ බඳු තැනත්තා ආර්ය ධර්මය අහන්නටවත් ආර්ය මාර්ගයට යොමු වෙච්ච උතුමන් අසුරු කරන්නට දකින්නටවත් කැමති වෙන්නේ නැහැ. ඒ නිසා මේ කරුණ තුන දුරු කරන තැනැත්තාට තමයි ඊට ඉහළ කාරණාවලට යන්නට පුළුවන් වෙන්නේ කියලා මේ හයවෙනි ධර්ම කොටාසය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට යම් කෙනෙකුට මේ කියන අනුන්ගේ දොස් දකින ආර්ය ධර්මය අසන්නට කැමති නොවන ආර්යයන් වහන්සේලා දකින්නට කැමති නොවන මේ මානසික තත්වයෙන් මිදෙන්නට නම් ඒත නැත්තා තුල ඊට කලින් දියුණු කළගත යුතු ධර්මතා තුනක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ හත්වෙනි ධර්මකාණ්ඩය පැහැදිලි කරනවා. ඒ හත්වෙනි ධර්මකාණ්ඩය තමයි උද්දච්චය, අසංවර බව සහ දුස්සීල භාවය. ඒතර උද්දච්චය, අසංවර බව, දුස්සීල භාවය තියෙන තාක්කල් ඒතනත්තා අර අනුන්ගේ දොස් දකින ආර්ය ධර්මය අහන්න කැමති නොවන, ආර්යයන් දකින්න කැමති නොවන ගතියෙන් නිදහස් වෙන්න බෑ. ඒ නිදහස් වෙන්නම් ඒ තනත්තා උද්දච්චය දුරු කරන්නට සමත් වෙන්නට ඕන. ඒ වගේම අසංවර බව දුරු කරන්න දුස්සීල භාවය දුරු කරන්නට සමත් වෙන්නට. මොකක්ද උද්දච්චයයි කියලා කිව්වේ? උද්දච්චයයි කියලා කිව්වේ සිතේ සැලෙන ගතිය. අරමුණක හරියට පිහිටන්න බෑ. අරමුණ කෙරෙහි යොමු වෙන්නේ නෑ. ඒ ගතිය තමයි උද්දච්චයයි කියලා කිව්වේ සිතේ සැලෙන ගතිය. ඊළඟට අසංවර භාවය කියලා කියන්නේ ඉන්ද්‍රිය සංවරයක් නෑ. ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් සිතින් අරමුණු ගන්නකොට ඒ අරමුණු පිළිබඳ සංවර භාවයක් නැහැ ඒවා පිළිබඳව ඇලීම් ගැටීම් වශයෙන් නිරන්තරයෙන්ම වික්ෂිප්ත භාවයට පත් වෙනවා ඒ නිසා තමයි අර උද්දච්චය මතුවෙන්නේ සිතේ විසුරුණු ගතිය සැලෙන ගතිය මතුවෙන්නේ ඊළඟට දුස්සීල භාවය දුස්සීල භාවය කියලා කියන්නේ කායික වාචසික මානසික සංවරයක් නැතිකම කලයුත්ත නොකලයුත්ත පිළිබඳව අවදියෙන් කටයුතු කරන්නේ නොකල යුතු දේ නොකර සිටින්නට, කල යුතු දේ කරන්නට, නොකිව යුතු දේ නොකියා සිටින්නට, කිව යුතු දේ කියන්නට, නොසිතිය යුතු දේ නොසිතා සිටින්නට, සිතිය යුතු දේ සිතන්නට අවශ්‍ය සංවරය පුහුණුව නැහැ. ඒක තමයි දුස්සීල භාවය කියන්නේ. ඒතකොට දුස්සීල භාවය ඇති වෙනකොට අසංවර බව. අසංවර බව ඇති වෙනකොට උද්දච්චය. උද්දච්චය කියන්නේ සැලෙන ගතිය. ඉතින් මේ කරුණු තුන දුරු කළ යුතුයි. අර ඊට ඉහළින් කියාපු තත්වයටපත් වෙන්නට නම් මේ මේ දුර්ගුණ ප්‍රහාණය කිරීම අවශ්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ මේ හත්වෙනි ධර්ම කොටාශය දක්වනවා. ඊළඟට තථාගතයන් වහන්සේ දක්වනවා මේ උද්දච්චයෙන් මිදෙන්නට නම් දුස්සීල භාවයෙන් මිදෙන්නට නම් අසංවර භාවයෙන් මිදෙන්නට නම් ඒ තනත්තා ඊට කලින් මෙන්න මේ දුර්වලකම් දුරු කරගත යුතුයි කියලා අටවැනි ධර්ම කොටාශය දක්වනවා. ඒ අටවෙනි ධර්ම කොටාශය තමයි අසද්ධ්‍යං අවදඤ්‍යුතං ඕසජ්ජං. අසද්ධ්‍යං කියලා කියන්නේ සද්ධාව නැති බව. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය ගැන පිළිගැනීමක් නැහැ, විශ්වාසයක් නැහැ. ඒ බුද්ධත්වය පිළිගන්නවා නම් විශ්වාස කරනවා නම් තමයි ඒ තනත්තාට ධර්මය ගැන ඒ වගේම සංගරත්නය ගැන යම් විශ්වාසයක් ගෞරවයක් ගොඩ නැගෙන්නේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ගැන ගෞරවයක් ගොඩ නැගෙන්නේ සද්ධාව නැතිනම් ඒ තනත්තට කිසිවක් ගැන ගෞරවයක් විශ්වාසයක් ගොඩනැගෙන්නේ නැහැ. අස්සද්ධය කියලා කිව්වේ එහෙම බුදුරජාන් වහන්සේගේ බුද්ධත්වය, ධර්මය, සංඝරත්නය විශ්වාස නොකරන ගතිය. අස්සද්ධයන්. ඊළඟට අවදඤ්‍යුතං කියලා කිව්වේ යම් කිසි කෙනෙක් යමක් ඉල්ලුවාම ඒ වචනයට ඇහුම්කන් නොදෙන ගතිය. කෙටියෙන් කියනවා නම් යමක් ඉල්ලන තැනත්තාට දෙන්නට කැමති නැති ගතිය. නොදෙනු කැමති බව තමන් සතු දේවල් සංගවනු කැමති බව ඒක තමයි අවදඤ්‍යුතං කියලා හඳුන්වන්නේ ඊළඟට කෝසජ්ජං කියලා කිව්වේ කුසීත භාවය ගතසිත ක්‍රියා කරලා තමන්ගෙත් අනුන්ගෙත් යහපත සිදු කරන්නට උනන්දු නොවන ගතිය කෝසජ්ජේ එතකොට මෙන්න මේ කරුණු තුන දුරු කරන කෙනෙකුට කුමක්ද කරුණු තුන අශ්‍රද්ධාව ඊළඟට නොදෙනු කැමති බව කුසීත බව කියන මේ කාරණා දුරු කරන තැනැත්තාට තමයි ඊට ඉහළ තත්වයටපත් වෙන්නට පුළුවන් වෙන්නේ මේ කරුණු දුරු කරන තාක්කල් අර ඊට ඉහළින් කියපු කරුණු වලට පැමිණෙන්නට පුළුවන්කමක් නැහැ ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙකුට මේ අශ්‍රද්ධාව දුරු කරන්නට නම් ඒ වගේම නොදෙනු කැමැති බව දුරු කරන්නට නම් කුසීත බව දුරු කරන්නට නම් ඒ තනත්තා ඊට කලින් මෙන්න මේ දුර්වලකම් තුන දුරු කරගත යුතුයි කියලා නවවැනි ධර්ම කොටාශය දක්වනවා. ඒ තමයි අනාදරියං දෝවචස්සතං පාපමිත්තතං. අනාදර බව, දුර්වච භාවය, පාපමිත්‍රයන් ඇසුරු කරන බව. අනාදර බව කියලා කියන්නේ ධර්මයේ කෙරෙහි ආදරයක් ගෞරවයක් නැති බව. ඒ වගේම යහපත පිළිබඳව, ගුණය පිළිබඳව, නුවණ පිළිබඳව, සත්භාවය පිළිබඳව, හොඳ පිළිබඳව එහෙම කිසිදු ආදරයක් ගෞරවයක් හිතේ පහළ වෙන්නේ නැහැ. සමහර චරිත එහෙම අපි දකිනවනේ සමාජයේ කිසිම හොඳ දෙයකට මනස නැඹුරු වෙන්නෙත් නැහැ. ඒවා පිළිබඳව කිසිදු ගෞරවයක් තියෙන බවක් පේන්නේ හැම විට මේ යහපත, සුචරිතය, ගුණය, සත්පුරුෂ බව ඒවා හැල්ලුවට ලක් කරන ඒවා උසුළු විසුළුවට ලක් කරන ගතිය සමහරුන්ගේ තියෙනවා. ඒක තමයි මේ අනාදරිය කියලා කියන්නේ. ඊළඟට දෝවචස්ස කියලා කියන්නේ තමන්ගේ යහපත වෙනුවෙන් යම් අවවාදයක් දෙනවා නම් ඒවා පිළිගන්න ලෑස්ති නැහැ. ඒ ඒ සුවච භාවයේ නැහැ. දුර්වච භාවයේ. සුවච බව තමයි එහි ප්‍රතිවිරුද්ධ ගුණය. ඒ සුවච බව කියලා කියන්නේ තමන්ගේ යහපත වෙනුවෙන් දෙන යහපත් අවවාද පිළිගන්නා ගතිය. ඒතකොට එහෙම පිළිගන්න ගතියක් නැහැ. දුර්වච භාවය තමයි පවතින්නේ. ඊළඟට පාප මිත්තතා පාප මිත්‍රයින් ඇසුරු කරන බව. ඒ කියන්නේ තමනුත් අයහපත කරන අන් අයත් අයහපතෙහි යොදවන තමන් යහපතෙන් වළකින අන් අයත් යහපතෙන් වළක්වන විදිහේ පාප මිත්‍රයන් ඇසුරු කරන බව. එහෙම පාප මිත්‍රයන් ඇසුරු කරනකොට ඒ තනත්තා තමන්ගේ යහපත වෙනුවෙන් දෙන අවවාදය පිළිගන්නට සූදානම් නැහැ. ඒ අවවාද පිළි නොගන්නා තැනැත්තා අර විදිහට සත්භාවය සත්පුරුෂකම යහපත ගුණය නුවණ පිළිබඳව ආදර ගෞරවයක් හිතේ ඇති වෙන්නේ අනාදරය ඒ වගේම දුර්වච භාවය ඒතනත්තා තුල මතුවෙනවා ඉතින් තථාගතයන් වහන්සේ මේ නවවෙනි ධර්ම කොටාශය දක්වනවා මේ කියන දුර්වලකම් තුන දුරු කරලා ඉන්නට ඕනේ ඊට ඉහළින් තියෙන ගුණයට පැමිණෙන්නට නම් එතකොට ඒ විදිහෙන් දක්වන නවවෙනි ධර්ම කොටාශය හැටියට දක්වන්නේ එහෙම නැත්නම් දුරු කළ යුතු දුර්ගුණ කොටාශය හැටියට දක්වන්නේ ගුණ ධර්මයන්ට ආදර ගෞරවයක් නැති බව ඒ වගේම යහපත පිණිස දෙන අවවාද නොපිළිගන්නා බව පාප මිත්‍රයින් අසුරු කරන බව මේ தත්වයෙන් මිදෙන්නට නම් ඊට කලින් තවත් ධර්ම තුනක් දුරු කරගන්නට ඒතනත්තා සමත් වෙන්නට ඕන කියලා දහවැනි ධර්ම කොටාශය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ තමයි අහිරික අනොත්ප්ප සහ ප්‍රමාදී බව අහිරිකයයි කියලා කියන්නේ පව්කම් වලට ලැජ්ජා නැති බව. අනොත්ප්ප කියලා කියන්නේ පව්කම් වලට බය නැතිකම. ප්‍රමාදී බව කියලා කියන්නේ කාමයන්හි සහ පව්කම්හි ගිලෙමින් ඒ පාපයෙන් වළකින්නට කාමයෙන් වළකින්නට උනන්දු නොවන ගතිය තමයි ප්‍රමාදී බව කියන්නේ. එතකොට මේ කරුණු තුනෙන් මිදෙන්නට සමත් වුණොත් තමයි ඊට ඉහළ ගුණ ධර්ම වලට පැමිණෙන්නට පුළුවන් වෙන්නේ කියලා මේ 10 වැනි ධර්ම කොටාශය දක්වනවා අහිරික අනොත්තප්ප ප්‍රමාදී බව. ඒතර අහිරික අනොත්තප්ප කියන්නේ ලැජ්ජා බය. ලැජ්ජා බය හැටියට සිංහලෙන් කියනකොට සමහරු ලැජ්ජා වෙනවා ಗುಣ ධර්ම වලට. මෙතන කියන්නේ ඒක නෙමෙයි. ඒ කියන කාරණයෙන් පාපයට අයහපතට අකුසලයට ලැජ්ජා වෙන ගතිය, පසුබාන ගතිය. එතකොට බිය කියලා කිව්වේ බය වෙන ගතිය නෙමේ පව්කම් කරන්නට ධෛර්යයක් නැති ගතිය. ඊළඟට අප්‍රමාදී බව කියලා කියන්නේ පව්කම් වලට පව්කම් වලින් මිදෙන්නට සහ පංචකාමයන්ගෙන් නැගී සිටින්නට උනන්දු වෙන ගතිය. එතකොට පාප කර්මයෙන් සහ පංචකාමයෙන් නැගී සිටින්නට උනන්දුවක් නැතිනම් ප්‍රමාදී බව. ඊළඟට පව්කම් වලට ලැජ්ජ බයක් නැත්නම් එතන තියෙන අහිරික අනුත්ප්පේ. මේ තමයි 10 වෙනි ධර්මකාණ්ඩය. මේ කරුණු තුන බැගින් කොටස් 10ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැවත අනුපිළිවෙලින් දේශනා කරනවා අප්‍රමාදී බව ඇති තැනැත්තාට තමයි පාපය කෙරෙහි ලැජ්ජා බය අවදි කරගන්නට පුළුවන් වෙන්නේ. පාපය කෙරෙහි ලැජ්ජා බය ඇති වෙන තැනැත්තාට තමයි පාප මිත්‍ර සේවනය දුරු කරලා කල්යාණ මිත්‍රයින් ඇසුරු කරන්න පුළුවන් වෙන්නේ ඒ වගේම තමන්ගේ යහපත වෙනුවෙන් දෙන අවවාද අනුශාසනා පිළිගනිමින් සුවච භාවය ඇති කරගන්න පුළුවන් වෙන්නේ ඒ වගේම යහපත පිළිබඳ ධර්මයේ පිළිබඳව ගුණය පිළිබඳ නුවණ පිළිබඳව සත්පුරුෂකම පිළිබඳව ආදර ගෞරවයක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ එබඳු තැනැත්තාටයි. ඒ ಗುಣ තුන ඇති කරගන්නා තැනැත්තාට තමයි කුසීත බව දුරු කරලා අර නොදෙනු කැමැති බව දුරු කරලා සද්ධාව දියුණු කරගන්නට පුළුවන්කම තියෙනවා. මේ විදිහට අනුක්‍රමයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අවසානයට දැක් වූ 10 වෙනියට දැක් වූ දුර්වලකම් තුන ඒ කියන්නේ ප්‍රමාදී බව අහිරික අනොත්ප්ප කියන මේ දුර්වලකම් තුනෙන් නැගී සිටින්නට පුළුවන් නම් තමයි ඊට ඉහළින් නවවෙනි ධර්ම කොටාශයේ දැක් වූ දුර්වලකම් ටික දුරු කරලා ಗುಣ මතු කරගන්න පුළුවන් වෙන්නේ ඒ දුර්වලකම් ටික දුරු කළොත් තමයි හත්වෙනි ධර්ම කොටාශයේ දක්වන ලද දුර්ගුණ ටික දුරු කරන්න පුළුවන් වෙන්නේ. ඒ ටික දුරු කරගත්තොත් තමයි හයවෙනි එයට දැක්වුණු කොටාශයේ දැක්වුණු දුර්වලකම් ටික දුරු කරගන්න පුළුවන් වෙන්නේ. ඒ ටික දුරු කළොත් තමයි පස්වෙනුවට දැක්වුණු දුර්වලකම් ටික දුරු කරගන්න පුළුවන්. ඒ ටික දුරු කළොත් හතරවෙනි කොටස. ඒ ටික දුරු කළොත් තුන්වෙනි කොටස. ඒ ටික දුරු කළොත් දෙවෙනි කොටස. ඒ ටික දුරු කළොත් තමයි පළවෙනි කොටස දුරු කරන්න පුළුවන් වෙන්නේ. ඒතර පළවෙනි කොටස හැටියට බුදුරජාන් වහන්සේ දේශනා කළේ ජාති ජරා මරණ. ඒ ජාති ජරා මරණ දුරු කරන්නට නම් මෙන්න මේ මේ පියවර අනුගමනය කළ යුතුයි කියන බවයි බුදුරජාන් වහන්සේ පියවර 10කින් මේ සූත්‍ර දේශනාවේදී දක්වන්නේ ලෝකේහි ජාති ජරා මරණ කියන මේ ධර්ම තුන නැතිනම් සම්මා සම්බුදුරු පහළ වෙන්නේ නැහැ ඒ වගේම සම්මා සම්බුදුරුව විසින් අවබෝධ කරගෙන දේශනා කරන ධර්ම විනය දෙක ලෝකයේහි දීප්තිමත්ව බබලන්නේත් නැහැ. එතකොට සම්මා සම්බුදුරු පහළ වෙන්නේත් උන්වහන්සේලා විසින් අවබෝධ කරගෙන දේශනා කරන ධර්ම විනය ලෝකයේහි බබලීමටපත් වෙන්නේත් ජාති ජරා මරණ කියන මේ ධර්ම තුන ලෝකෙහි विद्यमान වෙන නිසායි ඒ ධර්ම තුන දුරු කරන්නට නම් රාග ద్వේෂ මෝහ ප්‍රහාණය කරන්නට ඕන ඒවා ප්‍රහාණය කරන්නට නම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය කරන්න ඕන මේ විදිහට අනුක්‍රමයෙන් පියවර 10ක් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරනෝ අවසාන පියවර හැටියට අහිරික අනොත්තප්ප ප්‍රමාදී බව කියන මේ දුර්ගුණ දුරු කරලා එතනින් ආරම්භ කළ යුතු ගමන් මගක් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ජාති ජරා මරණ ප්‍රහාණය කරන්නට එතකොට එහි ආරම්භක පියවර හැටියට අප්‍රමාදී බව ඒ වගේම හිරියොත්ප්ප කියන මේ காரணා තුන බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දක්වන්නේ කෙනෙකුට මූලික වෙනවා අප්‍රමාදී බව කියලා කියන්නේ අයහපතින් අකුසලයෙන් මිදෙන්නට උනන්දු වෙන ගතිය. පංචකාමයන්ටම සිත නැඹුරු කරන්නේ නැතුව ඒවායින් මිදෙන්නට උනන්දු වෙන ගතිය. ඒ වගේම අහිරිකානොත්ප්ප දුරු කරලා හිරියොත්ප්ප දෙක මතු කරගන්නට ඒ කියන්නේ පව්කම් කෙරෙහි ලැජ්ජා බය ඇති කරගන්නට උත්සාහ කරන්නට ඕනේ. මේ මූලික ගුණාංගයන් අනුක්‍රමයෙන් වර්ධනය කරනකොට තමයි මෙහි කියන ලද මේ පියවර 10 ක්‍රමක්‍රමයෙන් ප්‍රගුණ කරලා අවසානයේට රාග ద్వේෂ මෝහ දුරු කරමින් ජාති ජරා ජාති ජරා මරණ දුරු කරන්නට පුළුවන් වෙන්නේ කියන පියවර 10කින් යුක්ත වූ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවක්. එහෙම නැත්නම් පියවර 10කින් යුක්තව ජාති ජරා මරණ ප්‍රහාණය කරන ආකාරය තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරන්නේ. ඒ කරුණු තුන බැගින් දේශනා කරන නිසා මේ සූත්‍ර දේශනාව තයෝ ධම්ම සූත්‍රයයි කියලා හඳුන්වනවා. කරුණු තුන බැගින් දක්වන ධර්ම කොටාෂ 10ක් දක්වන නිසා මේ සූත්‍ර දේශනාව අංගුත්තර නිකායේ දසක නිපාතයට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් මේ කරුණු හැකිතාක් මතකයේ රඳවාගෙන හැකිතාක් ඒවා පිළිබඳව ਵਿਚාරපූර්වකව සිහි කල්පනාවෙන් ඒවා වටහාගෙන තම තමන්ගේ ජීවිත තුළ මේ දුර්ගුණ මතුවෙනකොට ඒ දුර්ගුණය මේ ගමන් මගට බාධකයක් කියන බව නුවණින් වටහාගෙන ඒ ඒ මොහොතේම ඒ දුර්වලකම් දුරු කරන්නට දුරු කරමින් නිර්වාණගාමිනී මාර්ගයේහි ගමන් කරන්නට සති සම්පජඤ්ඤය උපදවා ගන්නට මේ අසුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනෝ මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවේ සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න.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 අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. හැම දිනාටම පෙරවන් සරණයි